වදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්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 භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මේ පින්නතුන් ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පින්කම සද්ධර්ම දානමය පින්කමද මුදුන්පත් කරගනිමින්ම මේ අය සද්ධර්ම ශ්‍රවණය කරනවා වගේම ධර්මයට කැමති ලංකාවාසී ලෝකවාසී තවත් බොහෝ දෙනාට සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දෙමින් මහත් වූ කුසලයක් අත්පත් කරගනිමින්ම Tamanගේ කුසල් ප්‍රාර්ථනා මුදුන්පත් කරගන්න සූදානම් වෙන මොහොත මේ රැස් කරගන්න සියලුම පුණ්‍ය ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්මකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණාවබෝධය ලබා ගැනීම සඳහා හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින්තුනි ධර්මදේශනාවේ මාතෘකාව මේ ප්‍රාර්ථනාව පිළිබඳව සිදු කරන ධර්මදේශනා මාලාවේ තවත් එක දේශනාවක් හැටියට තමයි මේ දේශනාව සිදු කරන්නේ. ත්‍රිපිටකයට අනුකූලවම පින්කමක් කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කළාද කියන කාරණාවයි මේ සාකච්ඡා කරමින් තියෙන්නේ. මෙතන කලින් දේශනාවේ අපි සාකච්ඡා කළේ මේ ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් ළඟ තිබිය යුතු කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ සුභූති සූත්‍රයේදී දේශනා කොට වදාලා. අංගුත්තර නිකායේ සුභූති සූත්‍රයේ ශ්‍රද්ධාපදානයන් 11 දේශනා කරලා තියෙනවා. එයින් දෙකක් අපි මුලින් සාකච්ඡා කළා. මේ දේශනාව ආරම්භ කරනකොට අපි එහි තුන්වෙනි කාරණාවත් එක්ක ධර්ම දේශනාව ආරම්භ කරමු. මේ ශ්‍රද්ධාවන්තයෙක් ළඟ තියෙන්න ඕන විශේෂිත කරුණු. මේ කරුණ වලින් යමෙක් හරියටම පොහොසත් නම් ඔහු බුදුරජාණන් වහන්සේ සතුටු වෙන විදිහේ අගය කරන විදිහේ හැබැයි ශ්‍රද්ධාවන්තයෙක්. එහෙනම් තුන්වෙනි ශ්‍රද්ධා ප්‍රදානයයි අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතන සඳහන් කරනවා මේ කල්යාණ මිත්‍රයන් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන්න ඕන කියලා. ශ්‍රද්ධාවන්තයා කල්යාණ මිත්‍රයන් කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන්න ඕන කියලා සඳහන් කරනවා. කල්හායකයන් සහිත වෙන්න ඕන කියලා සඳහන් කරනවා. කල්යාණ මිත්‍රයන් දෙසට බර වෙලා වැඩියෙන් කැමැත්තෙන් කල්යාණ මිත්‍රයන් සමග කටයුතු කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. මේ කල්යාණ මිත්‍රයන් දෙසට බර වෙන්න ඕනේ. මොකද කල්යාණ මිත්‍රයන්ට තමයි තව කෙනෙක් සසරින් මුදවන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පාප මිත්‍රයා දුරින්ම දුරු කළ යුතුයි, කල්යාණ මිත්‍රයා නිරන්තරයෙන් ඇසුරු කළ යුතුයි. පාප මිත්‍රයන්ගේ ඇසුර බුදුරජාණන් වහන්සේ කොහොමවත් අගය කළේ නැහැ. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ අය පාප මිත්‍රයන් බවක් දන්නවා. නමුත් ඇසුරු කරාට අපි කවදාවත් ඒගොල්ලන්ගේ වචන වලට රැවටිලා ඒගොල්ලන්ගේ වැඩ වලට රැවටිලා අපි පව්කම් කරන්නේ නැත්නම් ඇසුරු කරාම මොකද කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපිට කවදාවත් එහෙම හිතලා බේරෙන්න පුළුවන්කමක් නැති වෙනවා කොයි විදිහෙන් හරි අපි පාප මිත්‍රයාගේ ග්‍රහණයට මොන ආකාරයකින් හරි නතු වෙනවා. ඒ පුද්ගලයා කරන සමහර ඉල්ලීමක් අපිට බෑ කියලා මග අරගන්න බැරුවම යන අවස්ථාවල් එන්න පුළුවන්. ආන් ඒ නිසා පාප මිත්‍රයන් ආශ්‍රයෙන් ඈත් වෙන එක නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ අගය කළා. කොයි වගේ ඈත් විය යුතුද කියලා දේශනා කළා හරියට අසූචි වලක් අසූචි ගොඩක් ඊටාම පිළිකුල් සහගතව දුරු කරන්නේ යම්සේද ඒ විදිහටම පාප මිත්‍රයා දුරු කරන්නයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එම්නම් කල්යාණ මිත්‍රයන් දිශාවට හැම වෙලාවෙම බර වෙලා කටයුතු කරනවා නම් ආන් ඒ භික්ෂුව ශ්‍රද්ධාවන්තයෙක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේක ශ්‍රද්ධාවන් භික්ෂුවක් ළඟ තිබිය යුතු තුන්වෙනි ගුණාංගය. හතරවෙනි ගුණාංගය සිහිපත් කරනවා යම් භික්ෂුවක් යම් ආකාරයෙන් සුවචද මොකද මේ සුවච කියලා කියන්නේ කීකරු වෙන්න ඕනේ සුවච වෙන්න ඕනේ යම් වරදක් පෙන්වුවාම ඊටාම කැමැත්තෙන් ඒක පිළි අරගන්න ඕනේ කීකරු වෙන්න ඕනේ කැමැත්තෙන් ඒ වරද පිළිගන්න ඕනේ මේ වරද මංගාව තිබුණා ශ්‍රද්ධාව නැති කෙනා කවදාවත් වරදක් පෙන්වහම වරද පිළිගන්නේ එක්ක කෝප වෙනවා එහෙම නැත්තම් ඒ කතාව සම්පූර්ණයෙන් මගහැරලා වෙනත් කතාවක් පටන් ගන්නවා මොකක් හරි ඒ කාරණාවෙන් මග අරින වැඩපිළිවෙල එක්ක කෝපයෙන් අපිට දොස් කියනවා එහෙම නැත්නම් ඒකෙන් මැගහැරලා යන ක්‍රමයක් එයා කොහොම හරි අනුගමනය කරනවා නමුත් ශ්‍රද්ධාවන්තයා එහෙම නෙමෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවන්තයා එහෙම නෙමෙයි ශ්‍රද්ධාවන්තයා එහෙම නොවිය යුතුයි එතන කොහොමද ශ්‍රද්ධාවන්තයා යම් වරදක් පෙන්වුවහම දෑත එකතු කරලා වැඳගෙන තමයි ඒ වරද බාරගන්නේ මගෙන් වරදක් වුණා ඒක වැරදි බව මම දන්නවා ඒ නිසා මම මේ වරද හදා ගන්නවා. ඒකට සමා වෙන්න ආදි වශයෙන් බොහොම කාරුණික විදිහට යම් කෙනෙක් ඒ කාරණාව බාර ගන්නවා නම් ඒ ශ්‍රද්ධාවන්තයෙක් තුළ තිබිය යුතු තවත් වටිනා ගුණාංගයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. ඊළඟට බින්නතින පස්වෙනි කාරණාව සිහිපත් කරනවා සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි කර්මයක් කළ යුතු නම් ඒ පිළිබඳව දක්ෂයෙක් වෙන්න ඕනේ. කම්මැලි නොවෙන්න ඕනේ. උපාය දැනගන්න ඕනේ කියලා සඳහන් කරනවා. ලොකු කුඩා සබ්‍රහ්මචාරීන් වහන්සේලා වෙනුවෙන්. ඒ කියන්නේ තමන්ගේ ආචාර්යවරු, ධර්මාචාර්යවරු මේ ආදී අය වෙනුවෙන් යම් කටයුත්තක් කරන්න තියෙනවා නම් ආන් ඒ කටයුත්ත පිළිබඳව මනා අවබෝධයක් තියෙන්න ඕනේ. අවබෝධයෙන් යුක්තව ඒ කටයුත්ත කරන්න පුළුවන්කම තියෙනවා නම් උපායෙන් යුක්තව ඒක සම්පූර්ණ කරන හැටි දැනගෙන කටයුතු කරනවා නම් ඒක ශ්‍රද්ධාවන්තයෙක් ළඟ තියෙන තවත් උසස් ගුණාංගයක්. ඊළඟට සඳහන් කරනවා යමක් කරන්න හා සංවිධානය කරන්න සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ යම් වැඩක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ වැඩේ නිවැරදිව කරන්න සංවිධානය කිරීමේ හැකියාවක් ඒ පුද්ගලයා තුළ තියෙන්න ඕනේ. සමහර කෙනෙක් කරන්න දන්නේත් නැහැ, තව කෙනෙකුට කරන්න දෙන්නේත් නැහැ. ආන් එහෙම නොවෙන්න ඕනේ කියලා සඳහන් කරනවා කරන්න දන්නෙත් නැහැ. දන්නවා වගේ නමුත් Taman නොකරත් ඉන්නව අනික් කෙනෙකුට කරන්න දෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කරනවා ඇතම් කෙනෙකුට බාර දුන්න වැඩේ සමහර විලාට කෙරුවද කියලා හොයලා බලන්න ඕනේ. අපි වැඩක් බාර දුන්නාම එයා වැඩේ කෙරුවද කියලා හොයලා බලන්නත් ඕනේ. නමුත් එහෙම නෙමෙයි. ශ්‍රද්ධාවන්තයාට යම් වැඩක් බාර දුන්නාම ඒ වැඩේ කෙරෙන්න ඕනේ කොහොමද? කල යුත්තේ කොයි ආකාරයෙන්ද සම්පූර්ණ වෙන්න ඕනේ කොහොමද? ආන් ඒ කාරණාව හරියටම වටහාගෙන ඒ බැරෑරුම් වූ කාර්යභාරයක් ආන් ඒ කාර්ය හරියටම කරන්න උත්සාහ කරනවා. ආන් එහෙම කෙනෙකුටම ඒ කාර්ය බාර දෙන්න ඕන කියලා සඳහන් කරනවා. යමෙක් Tamanට වැටහෙන කාර්ය බාර දුන්න කාර්ය පැවරූ කාර්ය හරියටම සිද්ධ කරනවද අන්න ඒ වගේ සිල්වතුන් කෙරෙහි කළ යුතු ලොකු පොඩි කාරණාවක් තියෙනවා නම් කළ යුතුය මනාව ඉටු කිරීම ශ්‍රද්ධාවන්තයාගේ තවත් සුවිශේෂී ලක්ෂණයක් බවට පත් වෙනවා. සබ්‍රහ්මචාරීන් වහන්සේලා වෙනුවෙන් සිල්වතුන් ගුණවතුන් වෙනුවෙන් කළ යුතු කාර්යයක් තියෙනවා නම් ඒ කාර්යය මනාව සම්පූර්ණ කරන්නේ වග බලා ගන්නවා. ඒ තමයි ශ්‍රද්ධාවන්තයෙක් තුල තියෙන පස්වෙනි ගුණාංගය. හයවෙනි කාරණාව හැටියට සිහිපත් කරනවා ධර්මයට කැමති වෙන්න ඕනේ, ධර්මයට ප්‍රිය වෙන්න ඕනේ, අභිධර්මයේ අභිවිනය පිළිබඳව දැඩි සතුටක් ඇති කරගන්න ඕනේ. ධර්මයට කැමති වෙන්න ඕනේ, ධර්මයට ප්‍රිය වෙන්න ඕනේ. අභිධර්මයේ සහ අභිවිනය කියලා කියන්නේ ගැඹුරු ධර්මයේ සහ ගැඹුරු විනය කාරණාවන් පිළිබඳව මනාව අවබෝධයක් ඇති කරගෙන ඒ පිළිබඳව සතුටක් උපදවා ගන්න ඕනේ. ගැඹුරු ධර්ම කාරණාවක් අවබෝධ වෙන්න අවබෝධ වෙන්න හිතේ ඇති වෙන්නේ පුදුමාකාර සතුටක්. සඳහන් කරනවා සමහර අය ගැඹුරු ධර්ම කාරණා ශ්‍රවණය කරන්න කැමති නෑ. ගැඹුරු කාරණාව අහන්න කැමති නෑ. සමහර කෙනෙක් කියනවා ඒක මට තේරෙන්නේ නෑ. මම ගොළුවරි දෙනවා වගේ. ඒ නිසා බෙහෙම සරල කාරණාවක් තියෙනවා නම් අහන්න හරි කැමතියි. සරල පොතක් තියෙනවා නම් කියවන්න හරි කැමතියි. නමුත් ගැඹුරු ධර්ම කාරණාවක් හොයන්න, ගැඹුරු ධර්ම කාරණාවක් අහන්න, ගැඹුරු ධර්ම කාරණාවක් තේරුම් ගන්න උත්සාහ කරන එක ශ්‍රද්ධාවන්තයාගේම සිරිතයි. මොකද මේ ගැඹුරු ධර්මය අවබෝධ කරලා ඔහු ලබන්නේ පුදුම සතුටක්. ඒක ධර්මයේ සැබෑ ස්වභාවයයි. ගැඹුරු ධර්ම කාරණාවක් වැටහෙන්න වැටහෙන්න ලොකු ප්‍රීතියක් වෙනවා. ආන්ගේ වැටහීමෙන් ලොකු සතුටක් ලැබෙන නිසා මේ ගැඹුරු ධර්මයට විනයට ප්‍රියවීම ශ්‍රද්ධාවන්ත භික්ෂුවගේ 6 වෙනි ශ්‍රද්ධා ප්‍රදානයයි කියලා සඳහන් කරනවා. ඊළඟට 7 වෙනි ශ්‍රද්ධා ප්‍රදානය සඳහන් කරනවා අකුසල ධර්ම ප්‍රහාණය කිරීම පිණිස විශේෂයෙන් උත්සාහ දරනවා කියලා. නිරන්තරයෙන් ඇතිවෙන අකුසල ධර්මය ප්‍රහීණය කිරීම සඳහාම හැම වෙලාවෙම උත්සාහ කරනවා වීරය කරනවා. කුසල් දහම් රැස් කරගන්න දැඩි වීරයක් දරන්න ඕනේ. හැම වෙලාවෙම අකුසල් ප්‍රහීන කරලා කුසල පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහාම වීරියවන්ත වෙනවා වීරිය වඩනවා. එක දිගටම කුසල් වඩන්ඩ බොහෝම උත්සාහ කරනවා. දිගින් දිගටම කුසල් වඩන්ඩ හැම වෙලාවෙම උත්සාහ කරනවා. එනිසා සඳහන් කරනවා ලොකු කුසලයක් කරන්නේ නැතුව මාස ගාණක් යනතුරු සමහර වෙලාවට සමහර කෙනෙක් බලාගෙන ඉන්නවා. ඒකෝට ශ්‍රද්ධාවන්තයාගේ සිරිත තමයි හැම වෙලාවෙම මහා කුසල් රැස් කරගන්න උත්සාහ කරනවා. මෙතන කියන්න හදනවා සමහර කෙනෙක් ලොකු කුසලයක් එකපාරක් කරලා ආයෙ සෑහෙන කාලයක් බලාගෙන ඉන්නවා මහ කුසලයක් කරන්න. ඒ නිසා මෙතන ධර්මයේ සඳහන් කරනවා නික්කිට ධූරෝ කුසලේසු ධම්මේසු කුසල් රැස් කිරීම නැමැති තම කර උඩ තියෙන කාර්යභාරයේ පැත්තකින් තියෙනවා. ඒ කියන්නේ කුසල් රැස් කිරීම නැමැති කර උඩ තියෙන කාර්යභාරය පැත්තකින් තියෙනවා. එහෙනම් සත්වයාගේ ප්‍රධාන කාර්යභාරය බවට එතනපත් කරලා තියෙන්නේ මොකද්ද? කුසල් රැවීම. ඒක තමයි කර උඩ තියෙන කාර්යභාරය. ඒකට ඒක පැත්තකින් බහා තිබ්බා කියලා කියන්නේ අයින් කළා කියලා කියන්නේ කුසල් රැස් කරන එක අයින් කරලා තියෙන්නේ. සමහරලාට මේ අවුරුද්දේ ලොකු දානයක් දෙනවා. ආය ලබන අවුරුද්දේ දානයක් දෙනකන් එයා පින්කමක් කරන්නේ පින්කමක් කරන්නේ නැහැ. එතකොට අවුරුද්දකට එක පින්කමයි කරලා තියෙන්නේ. ලොකු පින්කම්. අවුරුද්දකට එක පින්කමක් කරාම සමහරලාට මුළු ජීවිත කාලෙම මේ වගේ පින්කම් ඕනනම් 25ක් 30ක් නැත්නම් 40ක් 50ක් කරන්නේ. එතකොට මුළු ජීවිත කාලෙකින්ම ලොකු පින්කම් කරලා තියෙන 50ක් විතර. කල්පනා කරලා බැලුවොත් ඒ ජීවිත කාලය තුළ අපේ හිතේ රැස් වුණ ලොකු අකුසල ධර්මයන් කොච්චරයිද කියලා. අවුරුද්ද පුරාම දවස පුරාම සමහරලාට පැයක් පැයක් ගානේ මහ බරපතල කුසල් රැස් වෙනවා. අවුරුද්දකට සැරයක් එක පින්කමක් කරනවා. එහෙම පින්කම් කරලා මේ සංසාරයෙන් එතර යන්න පුළුවන්ද? මෙතන සඳහන් කළේ නිකිට ධූරෝ කුසලේසු ධම්මේසු කුසල් රැස් කිරීම නැමැති තමන්ගේ කර්මත තියෙන කාර්යභාරය පැත්තකින් තියලා වෙන දෙයක් කර කර ඉන්නවා ආන් ඒ හින්දා සංසාරේ මේ තරම් අපේ අපේ දික් වෙලා තියෙනවා එඳ හැම වෙලාවෙම මහා කුසලයකට තමන්ගේ හිත යොදලා තියෙන්න ඕනේ ඒ කියන්නේ මේ හැම වෙලාවෙම මහා දන් දෙන්න ඒ වගේ දේවල් ගැනද මේ නෑ එහෙම දේවල් අපිට හැම වෙලාවෙම සමහරට කරන්න බැරි වෙයි. නමුත් මහා කුසල් රැස් වෙන තව කොච්චර අවස්ථා තියෙනවද? මේ පින්නතුනේ මේ ලෝකේ මහා දාන පහක් තියෙනවා. අහලා තියෙනව නේද අපේ පින්නතුන් මහා දාන පහ. බොහෝ කාලයක පටන් පැවතීගෙන එන ලෝකයේ අති දැවැන්ත දාන පහක් තියෙනවා. සාමාන්‍ය දානයකට ඊට සමාන වෙන්න තිය ළඟා වෙන්නවත් ළඟා වෙන්නවත් බෑ. හැබැයි සාමාන්‍ය දානයක් දෙන්න අපි සෑහෙන මුදලක් වියදම් කරනවා. මේ මහා දානය දෙන්න 725ක්වත් වියදම් නොකර කරන්න පුළුවන්. ඒ තරම් දානයක් තියෙනවනම් වියදමක් නැතුවම කරන්න පුළුවන් දානයක් තියෙනවනම් ඒක පැය 24ම සම්පූර්ණ කරන්න බැරි වේද අපිට. මොනවද මේ මහා දාන පහ? ඒ තමයි පංසීල්. තමයි ලෝකේ තියෙන මහා දාන පහ. භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ. හිතන්නකෝ ධර්ම දානය ලෝකේ එක. ඊළඟට තියෙන්නේ ප්‍රධාන දාන තුනක් තියෙනවනේ. ධර්ම දානයයි, අබේ දානයයි, ආමිෂ දානයයි. එතකොට දෙක අබේ දානයයි. දැන් අපේ පින්නතුන් කල්පනා කරනවා මේ ශරීරය උපන් දිනේ දවසේ ගවයෙක් නිදහස් කරනවා කියලා. ජීවිත දානයක් දෙනවා. නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒක මොන දාන ගන්නයි තියෙන්නේ? අභය දාන පින්කම. ඉතින් ගවය නිදහස් කෙරුවට වැඩක් තියෙනවද? ගෙදර ඇවිල්ලා අපි මදුරුවට ගහනවනම් ඒත් ජීවිතයක් නේ. එහෙනම් එයාටත් අභය දානිය හම්බ වෙන්න ඉපේ. දැන් පන්සිල් වල දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකිනවා. දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වළකිනවා කියලා පුරුදු වුණාම මේ ලංකාවේ ඉන්න සත්තු විතරක් ආරක්ෂා කරනවා කියලාද පුරුදු වෙන්නේ? ඇහැට පේන සියලුම සත්තු, ඉගිල්ලෙන අය, බඩගාන අය, පොළොවට ඉන්න පණුව, කකුල් දෙකේ කකුල් හතරේ මේ සියලුම සත් එමනම් මේ රටේ නෙමෙයි බොහෝ රටවල් වල ඒ විතරක් නෙමෙයි මේ මුළු සක්වලේ ඒ විතරක් නෙමෙයි පින්නතුනි අනන්ත සක්වලවල් වල ඉන්න සියලුම ජීවීන් ප්‍රමාණය කොච්චරද කෝටි ප්‍රකෝටි ගණන් කරලා කවදාවත් ඉවර කරන්න බැරි ආන් ඒ සියලුම සත්වයන්ට මගෙන් අබේ ලැබෙනවා එතකොට ඒක පුංචි පින්කමක්ද? මේ අනන්ත සක්වලවල ඉන්න අනන්ත ජීවීන් කාගේවත් ජීවිතේ මං විනාශ කරන්නේ ආන් එහෙම පොරොන්දු වෙන්න පුළුවන් නම් අපි හැමදාම ඉන්නේ අබේදාන පින්කමක. ඒකේ ආනිසංශය මෙච්චරයි මෙපමණයි කියලා සීමා කරලා දක්වන්න බැරි තරම් අප්‍රමාණ ආනිසංශ සහිතයි. ආන් ඒක නිසා මේ ලෝකේ තියෙන මහා දාන පහේ පළවෙනි එක බවට ඒකපත් වෙනවා. දෙවෙනි එක අදින්නා දාන. අනුන්ගේ නුදුන්න වස්තුවක් කවදාවත් කවදාවත් හොර හිතින් අරගන්නේ නැහැ කියලා පොරොන්දු වෙන එක. එතකොට අනුන්ගේ කියලා කියහම මේ ලෝකේ මොනතරම් මිනිස්සු ජීවත් වෙනවද කිසිම කෙනෙකුගේ දෙයක් මට මට එපා දුන්නොත් ගන්නවා නැත්තම් නැත්තම් කවදාවත්ම ගන්නෑ කියලා සමාදන් වුණොත් ඒක හිතන්නකො කොයි තරම් විශාල සීලයක්ද කියලා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං. මේ වැරදි කාම සේවනය, අන්සතු වස්තුව, මම කවදාවත් වැරදි විදිහට පරිහරණය කරන්නේ පරිහරණය කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත් ඒකේ තියෙන ආරක්ෂාව වෙනම භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා මේ කාරණාවේදී අපි මේ කෙටියෙන් සිහිපත් කරනවා විතරයි. ඉතින් අපිව බොරු කියලා රවට්ටනවට කවුරු හරි අපි කවදාවත් කැමති නෑ ඒකට. මට බොරුවටවත් කැමති නෑ වගේ තමයි අන් පුද්ගලයාත් ඒ වගේම බොරුවක් අහා රවටෙන්න කැමති කැමති නැත්තම් ආන් ඒ කවුරුවත් බොරුවෙන් රවට්ටන්නේ නැත්තම් හැම තැනම සත්‍ය වචනයම කතා කරනවා නම් ඒකේ තියෙන ආනිසංශ වෙනම විශාල වශයෙන් පැහැදිලි කළා. මේ ආදි වශයෙන් සුරාව ආදිය මේ ලෝකේ තියෙන මහා දාන පහ. එහෙනම් යම් කෙනෙක් හැම වෙලාවෙම මහා කුසල් රැස් කරනවා කියලා කියන්නේ මේ පන්සිල් ටික හරියට ආරක්ෂා කරන්න පුළුවන් නම් මොනතරම් ශ්‍රේෂ්ඨද? ඒතකොට ඒක සීලය. ඒ සිල් ආරක්ෂා කිරීම ඊළඟ උපදින භවයේ තීරණය කරන කාරණාවක් බවට පත් වෙනවා. මොකද මේ සීලය තමයි අපිට ඊළඟට හම්බ වෙන ඇඟ මොන වාගේ එකක්ද කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ උපදින තන තීරණය කරන එකම සාධකය සීලය. ඒකෝද අපි සිල් විතරක් ආරක්ෂා කරමින් ඉන්නවා උතුම් භවයක් අපිට ලැබෙනවා සීලය තුළින්. මනුෂ්‍ය ජීවිතයක් හරි අපිට ලැබෙනවා. තව බොහෝ පින් කරගන්න පුළුවන් සුගතිගාමී ජීවිතයක් ලැබෙනවා. හැබැයි ඉතින් ඊළඟට දානයත් යම් ප්‍රමාණයකින් අපි මුදුන්පත් කරන්නම කරන්න ඕනේ. සිල් තියෙන හින්දා මේ වගේ ජීවිතයක් ලැබෙනවා. නමුත් දන් දීලා තිබ්බේ නැත්නම් බොහොම දුප්පත් වෙලා සමහරලාට ඉපදෙන්න සිද්ධ වෙනවා. ආහාර පාන නැහැ, ඉල්ලගන්න සිද්ධ වෙනවා. ඒකට දාණයෙන් මොනවද තීරණය කරන්නේ? ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් තීරණය කරනවා දානෙන්. සීලයෙන් කරන්නේ ඉස්සල්ලාම උපදින්නේ කොහෙද කියන එක තීරණය කරනවා මේ දෙකම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. එහෙමනම් ඒකයි මේ සඳහන් කළේ මේ කුසල් රැස් කිරීම නැමැති තම කරවුඩ තියෙන කාර්යභාරය පැත්තකින් තියනවා නැවත කායකින් ලොකු පිනක් කරනවා. එහෙනම් අවුරුද්දකට විතර සැරයක් ලොකු පිනක් කරලා කවදාවත් මේ සසරින් ගොඩ යන්න බෑ. ඒ නිසා හැම වෙලාවෙම ජීවිතේ කුසලයෙන්ම පෝෂණය වෙන්න ඕනේ. එහෙම කෙනෙකුට ශ්‍රද්ධාව තියනවා කියලා කියන්න බෑ කියලා සඳහන් කරනවා. කොහොම කෙනෙකුටද අවුරුද්දකට විතර සැරයක් මේ මහ කුසලයක් කරන කෙනෙකුට ශ්‍රද්ධාව තියනවා කියලා කියන්නේ බෑ කියලාම සඳහන් කරනවා. එක දිගටම වීරයන්තව කුසල් දහම් රැස් කිරීම ජීවිතයට අනිවාර්ය අංගයක් හැටියටයි සඳහන් කරලා තියෙන්නේ. ඒක ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෙක් තුල තිබිය යුතු හත්වෙනි ශ්‍රද්ධා ප්‍රදානයයි. අටවෙනි කාරණාව සතර ධානයන් මේ ජීවිතයේ සැප විහරණය පිණිස කැමැති වෙලාවක ලැබෙනවා නම් අඩු ආයාසයකින් ලැබෙනවා නම් දුකසේ නැතුව සැපසේම ලැබෙනවා නම් ඒ ශ්‍රද්ධාවන්ත භික්ෂුව ළඟ තියෙන අටවෙනි ශ්‍රද්ධා ප්‍රදානයයි කියලා සඳහන් කරනවා. නවවෙනි ශ්‍රද්ධා ප්‍රදානය සිහිපත් කරනවා නොඑක් ආකාරයෙන් පෙර ජීවිත බලන්න පුළුවන් වෙන්න ඕනේ. තමන්ගේ පෙර ජීවිතයේ නොඑක් ආකාරයෙන් බලන්න හැකියාව තියෙන්න ඕනේ. ජීවිත 1000ක් ලක්ෂයක් කෝටියක් නෙමේ නොඑක් කැඩෙන බිඳෙන කල්ප ලක්ෂ ගණන් අසංඛ්‍ය ගණන් දකින්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්න ඕනේ කියලා සඳහන් කරනවා මේ ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් ළඟ තියෙන නවවෙනි ශ්‍රද්ධා ප්‍රදානයයි. දහවෙනි කාරණාව පින්නතේ සඳහන් කරනවා මිනිස්ය ඇහැට වඩා පිරිසිදු ඇහැකින් නොයෙක් චුත වෙන උපදින හොඳ හෝ නරක ලස්සන හෝ දුර්වර්ණ සුගතියේ මේ උපදින සත්වයන් තමන් කළ කර්මයට අනුව දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ කියලා. සුගතිගාමීව දුගතිගාමීව උපදින සත්වයන් පිළිබඳව දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ කාන්තයෙන්ම මේ සත්වෝ කාය වාක් මනෝ දුෂ්චරිතයෙන් යුක්තව ආර්යයන්ට උපවාද කරලා මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා කය බිඳීමෙන් පසු කිසිම සැපයක් නැති ඊටාම දුක් සහිත උප්පත්තියන් අතර ඊටා පහත් බලෙන් ඇදලා ගෙනත් දානවා වගේ දුක් සහිත නිරේක උපදිනවා කියන එක සඳහන් කරලා තියෙනවා. එයි කුසල කර්ම රැස් කරලා නැති නිසා. තාම දුක් සහිත නිරේවල් වල සත්‍යෝ උපදිනවා හරියට බලෙන් ඇදලා ගෙනහිල්ලා දානවා වාගේ කවුරුවත් දුක් සහිත තැන් වලට කැමැත්තෙන් යන්නේ නැහෙනේ නමුත් යමෙක් නිරේට යනවා කියලා කියන්නේ හරියට බලෙන් ඇදලා ගිහින් දානවා වාගේ නමුත් මේ ජීවිතේ මොනව කරපු අයද මේ ජීවිතේ බොහෝ අකුසල් රැස් කරගත් අය. ඒ නිසා සඳහන් කරනවා මෙහෙම නොවි කාය වාක් මනෝ සුචරිතයෙන් යුක්තව ආර්ය උපවාද නොකර. දැන් ඉස්සෙල්ලා සඳහන් කළා කාය වාක් මනෝ දුස්චරිතයෙන් යුක්තව. එතකොට කයින් වැරදි කරනවා තුනක්. එතන දස කුසල් ගැන නෙමෙයි කෙටියෙන් කියලා තියෙන්නේ. ප්‍රාණඝාතයේ අදත්තාදානය, කාම මිත්‍යාචාරය. වචනෙන් කරනවා හතරක්. මුසාවාදා, පරුසා වාචා, විසුනා වාචා, සම්පප්පලාපා. හිතින් කරනවා තුනක්. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මේවට මොනවද කියන්නේ? දස කුසල්. ඊළඟට ආර්ය උපවාද. මොනවද මේ ආර්ය උපවාද කියලා කියන්නේ? ආර්යයන් වහන්සේලාට නොඑක ආකාරයෙන් චෝදනා කරන එක දොස්බස් කියන එක. යම් කෙනෙක් අතින් එහෙම අකුසලයක් කරගත්තොත් ඒ ජීවිතෙන් නම් මාර්ගඵල ලබන්න බැරුව යනවා. ත්‍රි හේතුක උප්පත්තියක් තියෙනවා නම් කෙනෙකුට ඒ ජීවිතෙන් අනිවාර්යෙන් මාර්ගඵල ලැබෙනවා. නමුත් ත්‍රි හේතුක උපතකුත් තියෙනවා ආර්යයන් වහන්සේ නමකට උපවාදයක් කරලා තියෙනවා. එහෙම වුණොත් ඵල ලැබෙන්නේ ලැබෙන්නේ නැතුව යනවා. මාර්ගඵල ලබන්න සුදුසු උපතක් වුණාට මාර්ගඵල ලැබෙන්නේ නැතුව යනවා. ඒකට එක උදාහරණයක් මෙහෙම සේපත් කළොත්. එක විහාරයක වැඩ හිටපු ස්වාමීන් වහන්සේලා පිරිසක් උදේ ගමට පින්ඳ පාති වැඩියා. එතන හිටිය වයසක ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේට දානි ටික අරගෙන විහාරයට එනකන් ඉන්න බැරි අපහසුතාවයක් තිබුණා. ඒ හින්දා උන්වහන්සේ මගදීම ගහක් යට වාඩි වෙලා දානි ටික වැළඳුවා. ඒ භික්ෂුන් වහන්සේලා අතර හිටපු තරුණ එක භික්ෂුන් වහන්සේ නමක් අර වැඩිමාළු ස්වාමින් වහන්සේට සමච්චලයක් සහිත වචනයක් කිව්වා. ආරාමයට යනකන්වත් ඉවසන්න බෑ වාගේ එහෙම වචනයක් කිව්වා. නමුත් ස්වාමීන් වහන්සේ හවස විහාරයට වැඩපු වෙලාවේ අර භික්ෂූන් වහන්සේ ඉන්නවද කියලා අහලා එන්න කිව්වා. අර මොකද වැඩිමල් භික්ෂූන් වහන්සේනමක් එන්න කියහම නෑවිත් ඉන්න බෑ. ඒවා මේ ශාසනයේ විශේෂ විශේෂ ගුණාංග. ආවට පස්සේ අර ලොකු ස්වාමීන් වහන්සේ අහුවා ආයෂ්මතුන් මේ ශාසනයේ මොකක් හරි විශේෂ ඵලයක් ලැබලා තියෙනවද කියලා. සඳහන් කළා ස්වාමීනි මම සෝවාන් වෙලා ඉන්නේ කියලා. එහෙමනම් ඉතුරු පළ තුන සඳහා මේ ජීවිතෙන් උත්සාහ කරන්න එපා කිව්වා. දැන් සෝවාන් වෙලා ඉන්නේ සකදාගාමි අනාගාමි අරිහත්තාව වෙන්න තියෙනවා. ඒ පළ තුන වෙනුවෙන් මේ ජීවිතේ උත්සාහ කරන්න එපා කිව්වා. ආන් ඒ වෙලාවේ තමයි සිහි ආවේ. එහෙමනම් ලොකු හාමුදුරුව රහත් වෙලා ඇති. මං උදේ කියාපු වචනය හරි බරපතලයි. ආන් ඒ වෙලාවේ වැඳලා සමාව අරගෙන තමයි ඒ කාරණාවෙන් නිදහස් වෙන්නේ. එහෙමනම් කාය වාග් මනෝ දුෂ්චරිතයෙන් යුක්තනම් ආර්ය අපවාද කිරීමෙන් යුක්ත නම් ඒ පුජ්‍යලයා කොහාටද යන්නේ හැම වෙලාවෙම නිරේත දොර අරගෙන ඉන්නවා වගේ. නිරේගාමි වෙන අකුසල්ම තමයි මේ රැස් කරන්නේ. ඒ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ අසිබන්ධක ගාමිනීට දේශනා කරපු සූත්‍රයේත් පැහැදිලි කළා. යමෙක් දස අකුසල් වලින් යුක්ත නම් ඒ කියන්නේ කාය වාග් මනෝ දුෂ්චරිත වලින් යුක්ත නම් ඒ පුජ්‍යලයා නිරන්තරයෙන් කොහාටද බර ඒ පුජ්‍යලයා ගොඩ ගන්න පුළුවන් ද කාටවත් කාටවත් ගොඩ ගන්න පුළුවන් කමක් කමක් නැහැ හරියට කොහොමද උදාහරණේ දේශනා කළේ කළු ගලක් වතුරට දාපුවාම ඒක යටට ඇදෙන ස්වභාවයෙන් යුක්තයි. ගොඩ ඉඳලා කවුරු කළු ගලට අඬ ගහුවත් ගොඩට එන්නේ කියලා කළු ගල ගොඩට එන්නෙම නැහැ. අන් ඒ වගේ තමයි මේ තිදොරින් අකුසල් රැස් කරගත්ත පුජ්‍යලයා සුගතිගාමි වෙන්නේ වෙන්නේ නැහැ දුගතියටමයි පාර. ඊළඟට සඳහන් කළා කායවාග් මනෝ සුචරිතයෙන් යුක්තව ආර්ය උපවාදයෙන් තොරව මිත්‍යා දෘෂ්ටි ධර්මයන් සමාදන් නොවි යම් කෙනෙක් කටයුතු කරන්නේ නම් කය බිඳීමෙන් පසු සුගති සංඛ්‍යාත ලෝකෙහි උපදින්න ඔහුට පුළුවන්කම තියෙනවා. තිදරින් වැරදි කරලා නැහැ, ආර්ය උපවාද කරලා නැහැ, මිත්‍යා දෘෂ්ටික කර්මයක් සමාදන් වෙලා නැහැ. මේ මිත්‍යා දෘෂ්ටියක් දරනවා කියලා කියන එක ඒක හරි භයානක කාරණාවක්. ආනන්තරීය පාප කර්මයටත් වඩා භයානක මේ මිත්‍යා දෘෂ්ටික කර්මය. ආනන්තරීය කර්මයක් කරපු කෙනා අවීචීමයි උපදින්නේ. කොච්චර කාලයක් එයාට අවශ්‍ය තියෙනවා අන්තර්කල්පයක්. මනුෂ්‍ය වර්ෂයෙන් ඒ කොච්චරක්ද? මනුෂ්‍ය වර්ෂ අසංඛ්‍ය 86 ලක්ෂ 40000ක් අවීචී ආයු ප්‍රමාණය. ඒක අන්තර්කල්පයකින් එයා නිදහස් වෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටික කර්මා මේ මහා කල්පයේ විනාශ වෙන තාක්කල් අවීචී නිදහස් වෙන්නේ නැහැ. කල්ප විනාශයේ ආවත් එයා අවීචී නිදහස් වෙනවද? සඳහන් කරනවා මේ කල්පය විනාශ වෙමින් පවතිනවා නම් මිත්‍යා දෘෂ්ටික කර්මයක් කරපු කෙනා මිත්‍යා දෘෂ්ටික කෙනා විනාශ වෙන්නේ නැති වෙනත් සක්වලක තියෙන අවීචයකට මාරු කරලා යවනවා කියලා. කර්මයේ විසින්. තරම්ම භයානක කර්මයක් තමයි මේ මිත්‍යා දෘෂ්ටික කර්මය. ඒතකොට විවිධාකාර වශයෙන් මිත්‍යා දෘෂ්ටි විවිධ ස්වරූපයෙන් එනවා අපි වැළඳ ගන්න. ලංකාවෙත් මේ දවස්වල විවිධාකාර විදිහේ මිත්‍යා දෘෂ්ටි වලින් ලංකාව වැහිමින් පවතින කාල සීමාවක්. අන් එහිඳ අපි එතකොට මොනතරම් අවබෝධයෙන් ඉන්න ඕනේද? දැනුවත්කමකින් ඉන්න ඕනේද? මේ මිත්‍යා දෘෂ්ටියෙන් අපි ආරක්ෂා වෙලා විතරක් ඇද්ද? අපි නම් කොහොම හරි ආරක්ෂා වෙයි සම්මාදිට්ඨිය ටික ටික හරි සම්මාදිට්ඨියෙන් කරුණු හොයාගන්න පුළුවන්කම තියෙන නිසා. ඒකට අපේ දරු පරම්පරාවල් ඒ අයගේ කාලේ ඉන්නකොට මිත්‍යා දෘෂ්ටියෙම මේක වැහිලා තියෙයි. එදාට ඒගොල්ලන්ට දුගතිගාමී වෙන්න උරුම වෙනවා මිසක් සුගතිය සම්පූර්ණයෙන් වැහිලා යන නිසා මිත්‍යා දෘෂ්ටිය මැඩපවත්වන්නත් හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. හැම වෙලාවෙම දරුවන්ට නිවැරදි ධර්මයේ කියලා දෙන්න උත්සාහ දරන්න ඕනේ. අන් එහෙම වුණොත් විතරක් තවත් බොහෝ දිනකට නිවන් දොර ඇරලා තියලා අපිටත් නිවන් දොර අරගන්න පුළුවන්කම තියෙනවා. ආන් මේ අවබෝධ කරගෙන Taman මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා තව කෙනෙකුට නිර්මල ධර්ම රත්නේ සුරක්ෂිත කරලා තියන්න අපි හැමෝටම තියෙන වගකීමක්. ඒ කාරණාව භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන කාරණාව. භාග්‍යතුන් වහන්සේ ලෝක සත්‍යය සුවපත් කරන්නමයි මේ ධර්මයේ දේශනා කොට වදාළේ. එහෙනම් ධර්ම රත්නය යම් තැනක හානියටපත් වෙනවා නම් ආන්නේ හැම තැනකම ඒ වෙනුවෙන් අපි ජීවිත පරිත්‍යාග කෙරුවත් කවදාවත් අපිට ඒක වරදින්නේ වරදින්නේ නැහැ. අන් ඒ නිසා මිත්‍යා දෘෂ්ටියෙන් හැම වෙලාවෙම මිදෙන්නත් ඕනේ අන් අය මුදවන්නත් ඕනේ. සමහර තැනක ওই චාරිත්‍ර වාරිත්‍ර අපි මිදෙනවා වගේම අන් අය අන් අය මුදවන්නත් ඕනේ. ඒකෝර තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. දැන් ඒ කාරණාවත් මනාව අවබෝධ කරගන්න ඕනේ මේ ශ්‍රද්ධාවන්ත භික්ෂුව ළඟ මෙන්න මේ ශ්‍රද්ධා ප්‍රදානයන් අතර මේක දහවෙනි කරුණයි. මොකද්ද? තිදරින් කවදාවත් අකුසල් රැස් කරන්නේ නැහැ. ආර්යයන්ට කවදාවත් අපවාද කරන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියකට කවදාවත් ගමන් කරන්නේ නැහැ. 11 වෙනි කාරණාව. වෙනතන සිහිපත් කරනවා මේ භික්ෂුව කෙලෙස් නැති කරලා නිකලෙස් සිතෙහි විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියෙන් ඇස් පනා පිට ස්වකීය ශක්තියෙන් සාක්ෂාත් කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා. මොනවද මේ භික්ෂුව කෙලෙස් නැති කරලා නිකලෙස් සිතෙහි විමුක්තියෙන් ප්‍රඥා විමුක්තියෙන් ඇස් පනා පිට ස්වකීය ශක්තියෙන් සාක්ෂාත් කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කරනවා. ඒ කියන්නේ කෙලෙස් කෙලෙස් ප්‍රහීණය කරලා වාසය කරනවා. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ 11 ආකාරයකින් ශ්‍රද්ධාවේ අංග දේශනා කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ 11 වෙනි කාරණාව තමයි කෙලෙස් නැති කරනවා කියන එක. අරහත්ත්වය සාක්ෂාත් කරගන්නවා කියන එක මේ තමයි ශ්‍රද්ධාවන්තයෙක් ළඟ තියෙන කරුණු 11. ඒතකොට කවුද ඒක දේශනා කරන්නේ? අපේ භාග්‍යතුන් වහන්සේ. මොන සූත්‍රයේද දේශනා කරන්නේ? අංගුත්තර නිකායේ සුභූති කියන සූත්‍රය තමයි පැහැදිලි කරලා තියෙන්නේ. කාටද මේ දේශනාව කරන්නේ? සුභූති කියන භික්ෂුන් වහන්සේට. සුභූති කියලා කියන්නේ අපේ ශාසනයේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේ නමක්. උන්වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ නමක් එක්ක බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න ගියහම බුදුරජාණන් වහන්සේ අහනවා සුභූති මේ භික්ෂුවගේ නම මොකද්ද කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවට අපි කියන්නේ සද්ද භික්ෂුව කියලා. ඇයි ඒ සද්ද භික්ෂුව කියලා කියන්නේ ශ්‍රද්ධාවන්ත භික්ෂූන් වහන්සේ නමක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහුවසුභූති ශ්‍රද්ධාවන්තයින් ළඟ තියෙන ශ්‍රද්ධා ප්‍රදානයන් මේ භික්ෂුව ළඟ තියෙනවද මේ සඳහන් කරපු ශ්‍රද්ධා ප්‍රදානයන් ඔක්කොම ඒ භික්ෂුන් වහන්සේ ළඟ තියෙන බව සුභූති කියන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ දන්නවා නමුත් බුදුරජාණන් වහන්සේට මොනතරම් ගරු කරනවද සඳහන් කළේ නෑ භාග්‍යතුන් වහන්සේ ඒ ශ්‍රද්ධා ප්‍රදානයන් මන් දන්නවා මම මේ ශ්‍රද්ධා ප්‍රදානයන් තියෙනවද කියලා බැලුවා මේ භික්ෂුව ගාව ශ්‍රද්ධා ප්‍රදානයන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කිව්වේ එහෙම කිව්වේ නෑ සුභෝති මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි ශ්‍රද්ධා ප්‍රදානයන් මොනවද කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනසේක්වා භාග්‍යතුන් වහන්සේගෙන් ශ්‍රද්ධා ප්‍රදානයන් අහගෙන එතකොට මම කියන්නම් මේ භික්ෂුව ගාවේ ශ්‍රද්ධා ප්‍රදානයන් තිබ්බද කියලා ආන්ගේ ඉල්ලීම නිසායි භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රද්ධා ප්‍රදානයන් දේශනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුව මේ අංග 10 සහිතයි මේ අංග සහිතයි කියලා කාරණා 11ක් පෙන්නනවා. ආංගී කාරණා 11 සුභූති තෙරුන් වහන්සේ නැවත වරක් ඒ 11 කරුණම වෙන වෙනම දේශනා කරලා භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි මේ සුභූති මේ කාරණා 11න් යුක්තයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කරුණු 11ම සුභූති භික්ෂුන් වහන්සේ පළවෙනි එක කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාවිනුත් මේ භික්ෂුව සම්පූර්ණයි. දෙවනි එක කියනවා ස්වාමීනි දෙවනි කාරණාවිනුත් මේ භික්ෂුව සම්පූර්ණයි ආදී එක එකින් එක කියමින් මේ භික්ෂුන් වහන්සේ මේ කරුණ වලින් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කිරීමක් භාග්‍යතුන් වහන්සේ ළඟ කරනවා. මේ ශ්‍රද්ධාවන්ත භික්ෂුවගේ ශ්‍රද්ධා ප්‍රදාන යම් ප්‍රමාණයක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද ඒ ප්‍රමාණයම මේ භික්ෂුව කෙරෙහි පේන්න තියෙනවා කියලා ප්‍රකාශ කරාම භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් වරප්‍රසාදයක් ලබා දෙනවා මේ භික්ෂුන් වහන්සේලාගේ ඒ ශ්‍රද්ධා ප්‍රදානයන් තියෙනවා කියලා දේශනා කරාම විශේෂ වරප්‍රසාදයක් සුභූති මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ලබා දෙනවා සාදු සාදු සුභූති එහෙමනම් තොප මේ සද්ද භික්ෂුව සමගම නිරන්තරයෙන් වාසය කරන්නේ ආම්භාගීතුන් හසගී කරනවා ශ්‍රද්ධාවන්තයෙක් එක්ක ඉන්න සුභූති කියලා කතා කරලා තුන් වතාවක් සාදුකාර පවත්ලා එහෙනම් ඔබ මේ සද්ද භික්ෂුව එක්කම කටයුතු කරන්න. සද්ද භික්ෂුව එක්කම වාසය කරන්න. යම් දවසක තථාගතයන් වහන්සේ දකින්න කැමැත්තක් උපදිනවා නම් මේ සද්ද භික්ෂුවත් එක්කම භාග්‍යතුන් වහන්සේ දකින්න පැමිණෙන්නේ. මේ ශ්‍රද්ධාවන්ත භික්ෂුවට විශේෂ වරප්‍රසාදයක් භාග්‍යතුන් වහන්සේ ලබලා දුන්නා. ඒ නිසා මේ මේ කරුණෙන් මේ ශාසනයේ ප්‍රතිපදාව මොකක්ද කියන කාරණාව පින්නතිනේ අපිට මනාව අවබෝධ වෙනවා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ නිර්මල ප්‍රතිපදාව කොයි විදිහටද ඇසුරු කළ යුත්තේ කවුද කවුරු එක්ක කටයුතු කළ යුතුද කොහොම කටයුතු කළ යුතුද මොන විදිහට කටයුතු කළොත් බලාපොරොත්තු වෙන ගමන යන්න පුළුවන් වෙනවද ඒ ගමන යෑම ජීවිතයේ එකම පරමාර්ථය නම් Tamanගේ ගමන් මගින් අයින් කළ යුත්තේ කවුද? මේ මගට එකතු කරගත යුත්තේ කවුද? කියන කාරණාව මේ කරුණු ටිකේ මනාව පැහැදිලි කරලා තිබුණා. මේ කාරණාව බොහොම කෙටියෙන් නමුත් සිහිපත් කළේ මේ ශාසනයේ කොයි පුද්ගලයාටද මේ ප්‍රතිපදාව හරියටම පිළිටන්නේ කියන කාරණාව දැනගන්නයි මේ කරුණු 11 අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා පහසුවෙන් සිල් රකින්න ප්‍රාර්ථනා කරන්නේ කොහොමද? ප්‍රාර්ථනාව ගැන සඳහන් කරන්නේ එහෙමනම් ප්‍රාර්ථනා කරන්න පහසුවෙන් සිල් රකින්නෙම්වා. මේ සාකච්ඡා කරගෙන ආපු කාරණාවල ඒ කරුණක් තියෙනවා. ත්‍රි හේතුක වන්නෙම්වා කියන කාරණාව අපි සාකච්ඡා කළා. සීල සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සිල් රකින්නෙම්වා කියන කාරණාව අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ. පහසුවෙන් සිල් රකින්නෙම්වා. සීල සම්පන්න වන්නෙම්වා. මේ කාරණාව ප්‍රාර්ථනා කළොත් තමයි සසරට හරියටම සම්පූර්ණ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇතම් කෙනෙකුට සිල් රකින්න ගියහම අනිත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා උදව් කරන්නේ නැහැ. සමහර අය සිල් රකින්න උත්සාහ කරනවා. නමුත් තවත් සිල් රකින්න අය ඒ අයට උදව් කරන්නේ නැහැ. හේතුව සංසාරේ අපි කරගත්ත විවිධාකාර කාරණා ඒ තැන්වල විපාක දෙන නිසා. ඊළඟට මේ සාරාණීය වත සිල්වතුන් අතර මිස වෙන අය අතර පුරන්න බෑ කියලා සඳහන් කරනවා මේ සාරාණීය කියලා වතක් තියෙනවත් සම්පූර්ණ කරනකොට. මේ සාරාණීය වත සම්පූර්ණ කරන්න නම් හරියටම සිල්වත් අයම ඉන්න ඕනේ. සිල්වත් ගුණවත් අය අතර විතරයි සාරාණීය වත පුරන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් සෙල්ලතුන් වහන්සේලා උදව් කෙරුවේ නැත්නම් එහෙම වතක් කවදාවත් පුරන්න පුළුවන්කමක් නැති නිසා සීල සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සිල් රකින්නෙම්වා කියන ප්‍රාර්ථනාව අත්‍යවශ්‍යයි. ආන් ඒ වත පුරන්න බෑ කියලා සඳහන් කළේ කෙටෙක් සිල් රකින්න ගියහම ඒ සිල් කැඩෙන දේවල්ම තමයි අනිත් අය කරන්නේ. මොකද හැම වෙලාවෙම සිල් රකින්න අපි උත්සාහ කරනකොට තව කෙනෙක් ඇවිල්ලා යමක් කර දෙයක්ම තමයි අපිට පවරන්නේ කියන්නේ. අපි ලබව කරවන්න උත්සාහ කරන්නේ සිල් කැඩෙන වැඩක්මයි. සමහරවිට බෑ කියන්නම බැරි කෙනෙක් වෙන්න පුළුවන්, බෑ කියන්නම බෑ වෙන්න පුළුවන්. නමුත් සිල් කැඩෙන බවක් වෙන්න පුළුවන්. නමුත් මේක විතරනේ මේක විතරනේ කිය කියා කවදාවත් සිල් රකින්න වෙන්නේ වෙන්නේ නැහැ. මේකට එක උදා වෙනතුනේ මේ පැවිදි වුණ එක සිටුවරයෙක් හිටියා. අයියයි මල්ලි තමයි හිටියේ මේ දෙන්න. මේ දෙන්නටම අයිති වෙලා තිබ්බ 40 කෝටියක ධනයක්. ඒකෙන් අයියට කෝටි 20යි, මල්ලිට කෝටි 20යි. මල්ලි අයියට කිව්වා මගේ කෝටි 20ත් ඔබ තියාගන්න. මම යනවා මහාන වෙන්න. අයියට තමන්ගේ මුදල් ටිකක් දීලා මෙයා මහාන වෙන්න ගියා. හැබැයි පස්සේ කාලේ අයියාගේ බිරිඳ කල්පනා කළා බැරි වෙලාවත් සිවුරු ඇරලා ආවොත් මේ කෝටි 20 ආපහු දෙන්න වෙනවනේ. ඊට වඩා හොඳයි උන්වහන්සේ ඉන්න දැනකින් හොයලා මරලා දැම්මොත් මේ කෝටි 40ම සැක නැතුව සැක නැතුව අපි ඒ හින්දා හොරු 500ක් ගෙන්නලා ඒ අයට අල්ලසක් දුන්නා. අහවල් කැලෑවේ ඉන්න අහවල් ස්වාමින් වහන්සේ මරන්න කියලා. මේ හොරු ටික ස්වාමින් වහන්සේ හොයාගෙන කැලේට ගියා. ස්වාමින් වහන්සේ භාවනා කරමින් ඉන්න තැනට ගිහිල්ලා කුටිය ළඟට ගිහිල්ලා කතා කරාම ස්වාමීන් වහන්සේ ඇහුවා ඇයි කියලා. ඔබ වහන්සේ මරලා දාන්න අපිට අල්ලසක් ලැබිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ ඇහුවේ නෑ මොනවා හින්දාද මම මරලා දාන්නේ? ඇයි මරන්නේ? කවුද කිව්වේ? ඒ මොකවත් ඇහුවේ නෑ. උන්වහන්සේ මේ පිරිසකින් ඇහුවා එහෙමනම් මට හෙට උදේ එළි වෙනකන් ජීවිතේ දෙන්න බැරිද කියලා. මට ඇපයක් දෙන්න බැරිද කියලා ඇහුවා හෙටේදී එළි වෙනකන්. හොරු ඇහුවා මේ කැලෑවේ මොකද්ද දෙන ඇපේ? ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ ලොකු කළු ගලක් අරගෙන උන්වහන්සේගේ මේ කලවැට දෙකටම කළු ගලින් ගහගත්තා. ගහලා ඇටකෝටු දෙකම කඩාගත්තා. කඩාගෙන ඇහුවා දැන් ඇද්ද? දැන් හොරෙන් පැනලා දුවන්න බෑනේ. හොරු කිව්වා ඇති. කියලා හොරු ටික ස්වාමින් වහන්සේ වට කරගෙන වටේටම නිදාගත්තා කලවැට දෙක කඩාගත්තට බඩ ගාගෙනවත් යයිද දන්නේ එහෙමවත් යන්න බැරි වෙන වට කරලා නිදාගත්තා දැන් මේ කලවැට දෙකම කඩාගෙන උන්වහන්සේ පහසුවෙන්ද ඉන්නේ මොනතරම් වේදනාවක් විඳිනවද ආන්ගේ වේදනාව විඳිමින්ම ඒ වේදනාව සිහිපත් කරමින්ම උන්වහන්සේ කමටහනක් වඩලා එළි වෙන ජාම් වෙනකොට උන්වහන්සේ රහත් වුණා. එහෙනම් සිල් රකින්න උන්වහන්සේට කවුරුවත් උදව් කළාද? නැහැ. එහෙනම් පහසුවෙන් සිල් රකින්න පුළුවන්කමක් තිබුණෙත් නැහැ. උන්වහන්සේට සිල් රකින්න කවුරුවත් උදව් කළේ නැහැ. හැබැයි උදේ වෙනකොට රහත් වෙලා උන්වහන්සේ උදානයක් ප්‍රකාශ කරනවා "පුතත්ජනව මැරෙන්න මගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ. ආන් ඒ හින්දා මම මේ භයංකාර වූ සසරින් මිදෙන්නම මිදෙන්න උත්සාහ කළා. මං සංසාරයෙන් මිදුණා." තවත් මේ සසරේ ඉන්නවා නම් මීට වඩා තව දුක් විඳින්න වෙන්න වෙන්න තිබුණා. නාන් ඒ හින්දා නමුත් මේ කතාව කිව්වේ පහසුවෙන් සිල් රකින්නෙම්වා කියන ප්‍රාර්ථනාව අපිට මේ සංසාර ගමන පුරාම පුරාම වටිනවා කියන කාරණාව සිහිපත් කරන්නයි. එතකොට එහෙනම් කොහොම ප්‍රාර්ථනා කරන්න ඕනේද? සීල සම්පන්න වන්නෙම්වා පහසුවෙන් සිල් රකින්නෙම්වා කියන ප්‍රාර්ථනාව හරි වටිනවා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාවේ කටයුතු නිමා කරමු මෙතනින්. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයෙන් සැනසෙන්න මේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝ රාජා භවතු ධම්මිකෝ